පෙන්වන බෞද්ධ ආරෝප වාහිනියේ නිවන් මාර්ග ධර්මදේශනා මාලාවේ සල්ලේක සූත්‍රය ඇසුරින් පවත්වන දසවන ධර්මදේශනාව ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං නිරාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මසවන කාලෝ අයං භදංතා ධම්මසවන කාලෝ අයං භදංතා ධම්මසවන කාලෝ අයං භදංතා සාදු සාදු සාදු නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සාධු සාධු සාධු ඉතිකෝ තුන්ද දේසිතෝ මයා සල්ලේක පරියායෝ දේසිතෝ චිත්තුප්පාද පරියායෝ දේසිතෝ පරික්කමන පරියායෝ දේසිතෝ උපරිභාග පරියායෝ දේසිතෝ පරිනිබ්බාන පරියායෝති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කර ගැනීම සඳහා පෙළ ගැහෙන නිවන් මඟ ධර්ම දේශනා මාලාවේ සල්ලේක සූත්‍රයෙන් කෙරෙන 10 වෙනි ධර්ම දේශනාවයි අද දවසේ අපි මේ සිද්ධ කරන්න සූදානම් වෙන්නේ මේ දේශනාවේ සූත්‍ර දේශනාවට අනුව අපේ හිතවල උපදනා වූ යම්කිසි කෙලෙස් ධර්මයක් තියෙනවා නම් ඒ සියලු කෙලෙස් ධර්මයන් නැවත නූපදින තත්වයකටම කෙලෙස් පරිණිරවාණය සිද්ධ වෙන තත්වයකටම පත් කරගන්නේ කොහොමද කියන එකයි දේශනාවේ සඳහන් වෙන්නේ. එතකොට කෙලෙස් ධර්මයන් අපේ උපදින කෙලෙස් ධර්මයන් 44කට කොටස් කරලා බුදුරජාණන් වහන්සේ ඒ වයින් අයින් වෙන විදිහ දේශනා කරලා තියෙනවා කියලා මම ධර්ම දේශනා මාලාවේදීම කීප වතාවක් මතක් කරා. ඉතින් 44 පිළිබඳවයි මේ දවස්වල සාකච්ඡා කරමින් ඉන්නේ. ඊයේ දවසේ අපි කතා කරා පාපයට තියෙන ලැජ්ජාව නැති ලැජ්ජාව නැතිකම අහිරිකය අනුතත්වය ඒ වගේම අපස්සතා කියලා කියන බහුසුතභාවයේ නැතිකම කියන අකුසලයන් ඒවා අකුසලයන් බහුසෘතභාවය නැති හින්දා යාගේ සිතෙන් අවශ්‍ය කරන ධර්ම කරුණු නැగిලා එන්නේ නැහැ. අන්න ඒ කාරණා සකස් විය යුතු බව සාකච්ඡා කරා. එතකොට මේ වෙනකන් අපි එතකොට සාකච්ඡා කරලා තියෙනවා කාරණා 40ක්. තව කාරණා හතරක් තියෙනවා කතා කරන්න. මේ කාරණා 40 දීම ධර්මානුකූලව ඒ සූත්‍රයට අනුව අපි කළ යුතු දේ ගැන සාකච්ඡා කරේ මේ කෙලෙස් අන් අය භාවිතා අන් අය මේ වගේ කෙලෙස් ධර්මات සමග කටයුතු කරාට මේවා පරේ භවිස්සන්ති කියලායි සඳහන් වෙන්නේ මේ අන් අය මේවා භාවිතා කළාට නැත්නම් මේ කෙලෙස් වලට අනුව ජීවත් වුණාට මම අපි මේවා නැතුව ජීවත් වෙනවා කියලා මේවායින් අයින් වෙලා ජීවත් වෙනවා කියලා ඉස්සෙල්ලාම ඒ කෙලස් වලින් අයින් වීමේ අදහස. ඒවා භාවිතා නොකර හිඳීමේ අදහස. උපදවාගෙන කටයුතු කිරීමයි මූලිකව සිද්ධ වෙන්නේ කියලා අපි මතක් කරා. එතකොට ඒ වගේ තව හතර ආකාරයක් තියෙනවා. එතකොට අපි මේ 44 කතා කරලා තියෙන හින්දා ඊළඟ හතර වාරයේදී 44ම කතා කරන්න වෙන්නේ නැහැ. නමුත් 44ක් අපි සාකච්ඡා කරා. හොඳයි. ඊළඟට අද අපිට කතා කරන්න තියෙන්නේ ආරද්ධ විරිය කියන්නේ කුසල ධර්මය. ඒකට ප්‍රතිවිරුද්ධ අකුසලයේ අපේ හිත් වලින් නැගෙන කුසීතකම. කුසීතකම කියන එක අපේ හිත් වලින් නැගෙනවා ආරද්ධ විරිය කියන කුසලය වර්ධනය කරගන්න ඕනේ. වෙනත් මේ නුවණ තියෙන ඇත්තෝ සසර බය දැක්ක අය සංසාර බය දැකලා මේ ජීවිතයේ තියෙන අනර්ථකාරී බව තේරුම් ගත්ත අය සියලු ගැටලුව තියෙන්නේ බුදුජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට හිතේ තියෙන තණ්හාව තුලයි කියලා තේරුම් ගත්ත අය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ බාහිර අරමුණු කොච්චරවත් අපිට උන් හැටියට තියාගන්න බැරුව අපි බොහොම අපහසුතාවයෙන් ජීවිතය ගතකරන සිද්ධ වෙලා තිනවා කියලා දැක්ක අය හරියට අසනීපයක් හැදුනහම දැන් බලන්නකො මොන වැඩේ තිබ්බත් උදේ නැගිටිනකොට මාව අසනීප වෙලා කියලා. හරි අසනීපෙන් තාම ප්‍රශ්නෙකුත් නැහැ අපිට මට පිළිකාවක් හැදෙන්න ඇවිල්ලා තියෙනවා පිළිකාවක් වගේ භයානක දෙයක පෙර ලකුණු තියෙනවා අදම ප්‍රතිකාරය පටන් ගන්න ඕනේ කියලා කිව්වා. මම එහෙමනම් තව සතියකින් අපේ දුවගේ විවාහ මංගලෝත්සවය තියෙනවා ඒක ඉවර වෙලා ප්‍රතිකාර පටන් ගන්නවා. එහෙම නේද? එහෙම නේද? මගේ දරුවෝ ටික ඉඳීද මේ අම්මා කමන්නේ ඔය පිළිකාව ටිකක් වැවුන දෙන් ඉතින් ආයෙ ඔය සතියක් වැවුනහම මොකද වෙන්නේ? මේ මේ වැඩ ඉවර කරගෙන ඕක කරමු කියලා ඉඳීද? නෑ. නේද? ඇයි ඒ ඒකේ භයානක ප්‍රතිඵල තියෙනවා කියලා අපි දන්න හින්දා නේද? ඒ මොහොතේම පහවදා උදේම මොකද කරන්නේ? ඔක්කොම වැඩ තියෙද්දි නේද? අනිත් වැඩ ඔක්කොම පස්සකින් තියලා අර ප්‍රතිකාර ආරම්භ කරනවා. ප්‍රතිකාර ආරම්භ කරනවා. දැනගත්ත ගමන් මොකද වෙන්නේ? ප්‍රතිකාර ආරම්භ කරන්න අපේ පින්වත්නි දැනගත්ත ගමන්ම අදිස්ථානය හැදෙනවද නැද්ද? මං හෙට උදේම ලත් විගසම නේද? හ්ම් ලත් විගසම මේ කටයුත්ත කරන්න ඕනේ කියලා. පිළිකාර ශෛලයක් ශරීරයේ තියෙනවා කියලා දැනගත්තාම ඇති වෙන භයානක ස්වභාවයේද භයානකත්වයේද වැඩි අකුසල් හැඟීමක් හිතේ තියාගෙන වාසය කිරීමේ භයානකමද වැඩි. පිළිකාව භයානක වැඩි. එහෙමද? අකුසල් හැඟීම ඇයි පිළිකා කීයක් තව හැදෙන්න පුළුවන්ද? සසර සසර ඊට වැඩිය බොහෝම භයානක ඉරණමකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් අකුසලයේ තියෙන භයානකම දැනගත්ත ඇත්තන්ට අනිත් වැඩ ඔකොටම වැඩිය ලොකුම උවමනාව තියෙන්නේ ඒ අකුසලේ අයින් වෙන්න. අහන්නකො හිතෙන් එහෙම එකක් තියනවද කියලා? නේද මං හැමදාම අහනවා දරුවන්ට තියෙන ආදරය කියන්නේ අකුසලයක්. කුසලයක්ද අකුසලයක්ද? ඉඩම් කඩම් වලට තියෙන කැමැත්ත කියන අපි හිතාගෙන ඉන්නේ මේ අකුසල් කියන්නේ සත්තු මරණ එක, හොරකම් කරන එක, බොරු කියන එක, කේලම් කියන එක, ඒ කර්මපතයන් විතරයි කියලා. නෑ සිතක උපදින්නා වූ ආදරය ආදිය, ගිජුකම, කෑදරකම, මසුරුකම අපි දැන් බොහෝ දේවල් සාකච්ඡා කරා ඊයේ පෙරේද. ඒ හැම එකක්ම අකුසලයන්. දැඩි ලෝභය කියන්නේ අකුසලයක්. දැඩි ද්වේෂය කියන්නේ අකුසලයක්. නිදුනත කියන්නේත් අකුසලයක්. තීන මිද්දේ කියන්නේ. නේද? කුසලතාවයක් නැතිකමක්. එතකොට මේ අකුසලයන් පළවා හැරීම සඳහා ඉඳගෙන ඉන්න තැන අකුසලයේ ඇතුණා නම් නැගිටින්න ඉස්සෙල්ලා ඒක ඉවර කරගන්න තරම්. නැගිටලා ඉන්නකොට අකුසලයේ ඇතුණා නම් ඇවිදින්න ඉස්සෙල්ලා ඉවර කරගන්න. ඇයි ඒ කියන්නේ ඉරියව්ව වෙනස් කරන් ඉස්සෙල්ලා පවා අකුසලය නැගෙන අකුසලයෙන් තමන්ගේ හිත අයින් කරගන්න ඕනේ කියලා කියන අප්‍රමාදීව ඒක කරන්න ඕනේ කියලා අප්‍රමාදී හැඟීමත් එක්ක ඕන දුකක් උහුලගෙන ඉවර වෙනකම්ම අරගෙන යනවා කියන ඇතුළෙන්ම හිතෙන්ම එන්න ඕන කුසල හැඟීම තමයි ආරද්ධ විරිය කියලා කියන්නේ. හරිද? එහෙනම් අන්නේ ආරද්ධ විරිය තමන්ගේ හිත තුළ උපදවාගත යුතුව තියෙනවා. ඒකට කියනවා කුසලය උත්පාදනය කරගන්නවා කියලා. ඒ කුසලය උත්පාදනය කරගන්න අපේ సంతානගතව අදිෂ්ඨානයක් කැමැත්තක් අවශ්‍යතාවයක් දැඩිව ගැනීමක් මම මේ කුසලයේ උත්පාදකගෙන අපි වීර්ය සම්පෝඥංගය ගැන කතා කරලාද කතා කරන්නේ මතකද? බොහෝ දේවල් වීර්යය ගැන කතා කරන්නේ වීර්ය උපදවා ගන්න කොහොමද කියලා. අන්න ඒ වගේ හැඟීමක් අපේ තුල අපේ හිතෙන්ම නැగిලා එන්න ඕනද නැද්ද? මට මිත්‍රයෙක් ඉන්නවා. ටික දවසකින් දැනගන්නවා එයා පාප මිත්‍රයෙක් කියලා. දැනගත්ත ගමන් මේ ආශ්‍රය අයින් වෙන්නේ නැහැ. එදා ඉඳන් මම මොකද කරන්නේ? මෙයා නම් හරියන්නේ නැහැ. මෙයාව මම මග අරින්න ඕනේ දැන්. නේද? ක්‍රමානුකූලව මෙයාගෙන් ඈත් වෙන්න ඕනේ. මෙයා කිට්ටු කරගෙන හිටියොත් මාත් ඉවරයි මගේ පරපුරත් ඉවරයි කියලා. මොකද ගන්න හිමිසරයාව ඈත් කරන්න තීරණයක් ගන්නවා. නේද? අන්න ඒ වගේ කුසීතකමෙන් කුසීතකමට හිත ඉඩ දෙන්නේ නැතුව වාසය කරනවා කියලා කුසීතකම කුසීතකම කියලා කියන්නේ ආරද්ධ විරියට ප්‍රතිවිරුද්ධව තමන්ගේ හිතේ නැගෙන අකුසලය. ඒ අකුසලය අපිට වැඩේ කරගෙන යන්න ඉඩ දෙන්නේ ආපහු වදිනවා. හරිද? ආපහු වදිනවා හිත හකුලලා වගේ දානවා. අපි අර මෙන්න මෙහෙම කියන්නේ එතකොටනේ. දැන් නම් බෑ අප දැන් කෑවා විතරයි. දැන් නම් බෑ මට බඩගිනේ. අද නම් බෑ මට හෙට ගමනක් යන්න තියෙනවා. අද නම් බෑ මං ඊයේ ගමනක් ගිහිල්ලා ආවෙලා මට හරි මහන්සි. මොකක් හරි හේතුවක් දාලා භාවනා කරන ඒවා, කුසල් වඩන ඒවා තමන්ගේ ආධ්‍යාත්මිකව දියුණු කරගන්න තියෙන අවස්ථා මගහරින ගති අපේ හිතවල තියෙනවද නැද්ද? ඉතින් ඒක ඒක පින්නන්නේ ඊටාම අවංකව අපි ඉතා අවංකව අපි දිහා බලලා තීරණය කරගන්න ඕනේ. එක එක දේවල් දාගන්නවා මම මේකට. හ්ම්. මේ කුසිතකම කියන එක තේරුම් කරවන්න මම නිකන් සාමාන්‍ය උදාහරණයක් කියන්නම්. මොකද මේවා අපි කතා කරලා තේරුම් ගන්න ඕනේ. මේ ඇත්තටම හැදෙන ඇඟේ අමාරුයි බොරුවට හැදෙන ඇඟේ අමාරුයි තියෙනවා දැක් දන්නවද? හැබැයි ඒ දෙකම අමාරුයි. ආ බොරු නෙවෙයි අමාරුයි. ඒක වංචාවක් නෙවෙයි හැදෙන හැටි මම මේ කියන්නේ. මේ බලන්න නිවාඩු දවසක රැකියාව කරන කෙනෙක් 7 8 වෙනකොට උදේ නිවාඩු දවසක හරි අමාරුයි යාට ගෙදර. හරි අමාරුයි අද ඇඟට අමාරුයි ඔහේ ඉන්න ඕනේ කියලා. ගොඩක් අමාරුකම් තියෙනවද නැද්ද? දවස් 5ක් විතර වැඩ කරලා 6ක් විතර වැඩ කරලා ගෙදර ඉන්න දවස් උදේ. එහෙනම් සමහර දවස්වල ඇත්තටම එහෙම අමාරුකම් තියෙනවා හරියට නිදා ගන්න හිතෙනවා, බෑ කියලා හිතෙනවා, වැඩක් කරගන්න. එහෙම අපහසුකම් අමාරුකම් තියෙනවා. එහෙම තියෙනවද නැද්ද? උණ වගේ නිකන්. හොඳ තමන් කැමති ප්‍රිය උපදවන යාළුවෝ ටිකක් ගෙදර එනවා. දැන් අර අමාරුකම් වලට මොකද වෙන්නේ? ඒ අමාරුකම් වලට මොකද වෙන්නේ? කොහෙන් ගියාද කියලා හොයාගන්න නෑ අමාරුකම් ටික ඉවරයි. ඇත්තටම උණ ගැලිලා මෙයා අමාරුවෙන් ඉන්නවා. අපි දුන්නේ 102ට 3ට උණ අරගෙන හොඳටම අමාරුවෙන් ඉන්නවා. ඒ වෙලාවේ යාළුවෝ ටිකක් එනවා. අමාරුකම් වලට මොකද වෙන්නේ? ඒවා අර යන්නේ නැහැ. එහෙනම් තේරෙනවද ඇත්තටම අමාරුයි බොරු අමාරුයි කොහොමද කියලා? ඈ ඉතින් අපි හරිය අවංක වෙන්න ඕනේ පින්නත්. මේකට මුණ දෙන්න හරි අමාරුයි මම ඒක කියනවා පැහැදිලිවම. ඇත්තට මුණ දෙනවා කියන එක මිනිස්සුෙකුට හරිම අමාරු දෙයක්. ලෝකේ තියෙන අමාරුම දේවල් වලින් එකක්. කාගේ පිළිගඳ ඇත්තටද? කවුරු පිළිබඳ ඇත්තට මුණ දෙන එකද? තමන් පිළිබඳ ඇත්තට මුණ දෙන එකද? මගේ தත්ත්වයේ ඇත්ත தත්ත්වය මේකයි කියලා. හ්ම් ඒකට මුණ දෙන එක. මම අහන මේ අත්ංගේ. භාවනාවට ප්‍රතිපත්තියට කුමන හෝ කාරණාවක් එළඹෙනකොට අමාරුකම් ටිකක් නොයෙකුත් වෙන වැඩ එහෙම ගොඩක් යෙදෙනවද නැද්ද? ඒක ඒක ආපස්සට යන විදිහට වැඩ ගොඩක් යෙදෙනවද නැද්ද? සාධාරණ නේද කියනවත් එක එකලා ඒ බලන්නකො ඒ වගේ වැඩක් කරන්න ගියාමමයි මේ එක එක ඒවා යෙදෙන්නේ කියලා. ඉතින් යෙදෙන එක පස්සට දාන්නකො. නේද? කලින් දාගත්ත මේ වැඩේ ඇයි පස්සට යන්නේ? ඇයි යෙදිච්ච යෙදෙන එකක් තියෙනවනේ. ආ මේක යෙදුනා මට එන්න විදිහක් නැහැ. මේක යෙදුනා මට එන්න විදිහක් නැහැ. මේක යෙදුනා මට මේකේ යෙදෙන්න විදිහක් නැහැ කියලා. එක එක ඒවා යෙදෙනකොට මං අහනවා මේ අත්ංගෙන් ඒ යෙදෙන එකත් සිද්ධියක් මේකත් කළ යුත්තක්. නේද? ඇයි අපි යෙදෙන එකම මුල් කරගන්නේ හුඟක් අය? මේවාට තියෙන උවමනාව අඩුයි. ඒකට කියනවා කුසීතකම කියලා. හරිද? පින්නත් මේ ජීවිතේ ඉන්නවා තමයි තව දැන් සතියක් ගියා ඊට ඉස්සෙල්ලා සතියක් ඉවර වුණා ගිය මාසේ ඉවර වුණා ඊට ඉස්සෙල්ලා මාසේ ඉවර වුණා ගිය අවුරුද්ද ඉවර වුණා අවුරුදු ගාණක් ඉවර වුණා නේද ඉතින් මොනවද කරේ කෑවා. බුදි ඇවා. නේද? ඉව්වා. එන එන ප්‍රශ්නෙට මුහුණ දුන්නා. ඒ මාසේ වියදමත් හොයාගත්තා. නේද? ණය වෙත් ණය වුණා. ණය ගෙව්වා. අසනීප හොඳ කරගත්තා. ළමයින්ගේ අසනීප හොඳ කරගත්තා. බාහිරින් එන ප්‍රශ්න විසඳගත්තා. මේ ඔක්කොම ජීවත් වෙන්න. නේද? ඉතින් ලබන අවුරුද්දත් ඉතින් ජීවත් වෙයි. ඊළඟ අවුරුද්දත් ජීවත් වෙයි. හුස්ම ගන්න අමාරු වෙයි වෙලාවක. නේද? ඒ වෙනකොට කරගන්න ඕන දේවල් කරගෙන තිබ්බේ නැත්නම් ලොකු අපහසුතාවයකට පත් වෙන්න වෙනවා. සසර ලොකු විනාශයක මුලක් ඕක. හරිද? ඒකින්ද අපි මේ ගැන හොඳින් හිතලා බලලා හැම දෙයකටම වැඩි මූලිකත්වය දෙන්න ඕනේ. තමන්ගේ හිත සකස් කරගන්න වැඩ පිළිවෙලට. හරි? අමුම අමු බොරුම බොරු අංචනික හිතක් ඕක. මම මෙහෙම කියනකොට කියනවා මගේ හිත හොඳයි හාමුදුරනේ. මම නෙවෙයි තීරණය කරන්න ඕනේ ඒක බුදුරජාන් වහන්සේගේ ධර්මය තුල තියෙන රහතන් වහන්සේගේ හිතත් එක්ක සංසන්දනය කරගන්න. එතකොටම කියයි ඔප්පු හාමුදුරු කියන්නේ පුදුම දෙයක් අපිට එහෙම කරන්න බෑ. නේද? එච්චර එහාට සංසන්දනය සංසන්දනය කර කියන්නේ සමාන කරගන්න කියලා නෙවෙයි කියන්නේ. වෙනස්කම් වගේක් තියෙනවා. ඒ වෙනස්කම් අඩු කරගන්න උත්සාහ කරන්න ඕන අපි. රහතන් වහන්සේගේ හිතට සමානව ජීවත් වෙන්න උත්සාහයක් ගන්න ඕනේ. ඒකටයි අපි බෞද්ධ උනේ. හරිද? උන්වහන්සේලාගේ හැසිරීම උන්වහන්සේලා මම හැමදාම කියන මේ අත්තන්ට. උතුම් රහතන් වහන්සේලා මේ ලෝකයේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම හමුවේ හරි රසවත් ජීවිතයක් කරන් යනවා. හරිද? ලොකු සැපයක් තියෙන හිතක් තියෙන්නේ. අපේ වගේ හීරෙන්නේ නැහැ ඒක. තෑරෙන්නේ නැහැ. ළඟ මොකවත් නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. හරිද? සුවපත් භාවයෙන් වාසය කරන්න පුළුවන් තත්යකට පත් වෙලා තියෙන්නේ බාහිරින් එන දේවල් වලට බාහිරින් එන දේවල් වලට හෙල්ලෙන්නේ නැති හිතක් සකස් කරගෙන තියෙන නිසා ඉතින් එතෙන්ට යන්න නම් මම සත්‍යවාදීව මට අයිති නැති ලැජ්ජාවක් නෙවෙයි මේක. මට අයිති නැති මගේ හිත දිහා අවංකව හැරිලා බලන්න ඕනේ. මගේ පැත්තෙන් කොච්චරනම් කුසලය ආපස්සට අදින කුසීතකම ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න ඕනේ. හරිද? කුසීතකම කියන්නේ කුසලයට ඉඩ දෙන්නේ නැතුව ඒක කල් දමදම කල් දමදම ආපස්සට අදින ගතිය. මේක සඳහන් වෙන්නේ පින්වත්නි හරියට නිකන් මේක තේරුම් ගන්න තියෙන උදාහරණයක් තමයි කුසිතකම ගැන ගින්දරට අහුවෙච්ච කුකුල් පිහාට වගේ කියන්නේ. ගින්දරට අහුවෙච්ච කුකුල් පිහාට හැකිලිලානේ තියෙන්නේ. ආන් ඒ වගේ හිත හැකිලිලා තියෙන හැමදේම. හරිද? කුසලයෙන් ආඩ්‍ය වෙච්ච අය, කුසලයෙන් පිරිච්ච අය, කුසලස්ථාවයන් වර්ධනය කරගත් අයගේ හිත හරියට නිකන් පිපිච්ච මලක් වගේ. හරි. හැම වෙලේම ප්‍රසන්නයි, හැම වෙලේම ප්‍රබෝධමත් වාසය කරනවා පිපිලා වගේ. හරිද? ඉතින් අන්න ඒ වගේ තමන්ගේ හිත මේ වගේ තත්ත්වයකට පත් කරගන්න ඕන ඔහි ඇලි ගැලි වාසය කරන ගතිය. හරිද? දැන් කුසිතකම කියලා කියන එක අර කෝක්කක් වගේ නිකන්. කෝක්කක් කියලා කියන්නේ ඇමිනෙනවා පොඩ්ඩක්. ඇමිනෙච්ච තැනින් හරි මැටි ගුලියක් වගේ මම හැමදාම කියන්නේ මැටි ගුලියක් වගේ. කුසීතකමට වැටිච්ච මිනිස්සයාට දෙන්න දෙන්න දෙන්නේ කතා කරන්න පටන් ගත්තා. දැකලා තියෙනවද අයියෝ මේක මහා කර්මයක් මේක මහා විකාරයක් මන්නම් කියන්නේ. නේද? මොහොතක් සාධාරණව හිතලා බලන්න කොච්චර කය ගැහුවද? දැන් නේද? එකතු වුණොත් කොහේ හරි දැනකට මොනවා හරි කියෝ කියෝ කියෝ කියෝ ඔහේ ඉඳ තියෙන්නේ පුදුම පුදුම කැමැත්තක්. ඒ මැදට අපි ඔත් අල්ල ගන්න හදනවා. අපිව කියලා මං කිව්වේ ඒකෙන් අයින් වෙන්න හදන අයට අයින් වෙන්න දෙන්නේ නෑ එකතු වුණොත් වැඩක්ම නැති ඒවා. කතාවකට වැටුනොත් ඒ කතාවෙන් අයින් වෙලා ඊළඟ වැඩේ පටන් ගන්න හරිය අමාරුයි කට්ටියට. හරිද? වැඩකට වැටුනොත් ඒ වැඩේ ඉක්මනට ඉවර කරලා ඊළඟ වැඩේ පටන් ගන්න හරිය අමාරුයි. හ්ම්. ඒකයි මම කියන්නේ මැටි කුලිය වගේ කියලා. මැටි කුලිය මොකද? වැටුනොත් වැටිච්ච තැන තහක් ගාලා හිටිනවා. නේද? කුසලයෙන් පිරිච්ච මිනිස්සු රබර් බෝලයක් වගේ. රබර් බෝලේ එක තැනක වැටුනොත් එහෙමම මෙතනින් අයින් වෙනවා. ඒ වෙලාවෙම අයින් වෙනවා. ඒ වගේ මේ නොයේකුත් ජීවිතේ ජීවත් කරන රබර් බෝලයක් වගේ ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. හරි. තැන් තැන් වල තැන් තැන් වල ඇලෙන්නේ රූපාහිනිය ළඟ ඉඳ ගත්තොත් ඒ ඒ ඒකට ඇලුනොත් ඇලුනාමයි. ඊට පස්සේ ඉඳගෙන නැගිටින්නේ අපේ අපේ මේ අවුරුදු 30 40 අය අර පුටුවකින් නැගිටින්න යන වෙලාව දැකලා තියෙනවද? හා මේ ගානවා අයියෝ ගානවා නේද? අමාරුයි කියලා එහෙම හරි අමාරුයි හරි අමාරුයි අපිට මේ මේ ඉපදිච්ච ජීවිතේ හරි අමාරුයි පින්නත් මේ ශරීරයත් එක්ක සමහර අයට පොඩි කාලේ ඉඳන්ම හරි අමාරුයි නේද ලේසිම හරහට තියලා තියන්න මේ ශරීරය නේද කනවා හරහ දානවා නේද කවුරු වගේද හරකා වාගේ එළදෙනවා වාගේ හරි දැන් ඔය භාවනා කරන්න එහෙම නැත්තෝ අපි දකිනවා සමහර අපේ වයසක අම්මලා ඉන්නවා හරිද? ඒ කට්ටිය හොඳට ඍජුව ඉඳගෙන උඩුකය ඍජුව තියාගෙන හරි අපූර්වට ඉන්නවා. හරිද? සමහර අපේ තරුණ ඇත්තෝ කොහොම හරි කරලා භාවනා කරන්න කියලා එනවා. ඉන්නේ කොහොමද? බూరు ඇඳේ ඉඳගත්තා වගේ. හාන්සි පුටුවේ ඉඳගත්තා වගේ. කුසීතකම තියන අය හැම වෙලේම හරහට බරයි. හරස් පැත්තට බරයි. ඒ කට්ටිය ඔලු හරි බරයි. හරි බලන්නකෝ. ඒ අයට සාමාන්‍යයෙන් අර අර කෙහෙල් ගහට මුක්කු තියන්නේ ආන් වගේ ඔළුවට උඟාක් වෙලාට පාඩම් කරන්න ගියා වුණත් දරුවේ කුසීතකම තියෙන දරුවෝ පාඩම් කරන්න ගියාම එයාට මෙතන මේ පැත්තට මුක්කවත් තියාගන්න ඕනේ. මේ පැත්තට මුක්කවත් තියාගන්න ඕනේ. සමහර අය අත් දෙකේම දෙපැත්තට තියාගන්න. හරිද? ඔය හැම වෙලෙම ඔළුව තියෙන බර ගතියක් තියෙනවා. හරි. ඉතින් අර ඒ හිතේ තියෙන ස්වභාවයෙන් හින්දා බරයි එයාගේ ජීවිතේ. හරි අමාරුයි එහාට මෙහාට යන්නේ අමාරුයි. ඇවිදින්නේ තමයි. හැබැයි කන්න නම් ප්‍රශ්නයක් නැහැ. නේද? ඉතින් ඒ වගේ මේ ජීවිතයේ අපි එහෙම නැතුව හරි කාර්යක්ෂම වේගයෙන් වේගයෙන් සංවිධානාත්මකව වැඩ කරගන්න පුළුවන් බලාගෙන ඉන්න කෙනාට ආසහිතන විදිහේ ජීවිතයක් වෙන්න ඕනේ. ඒක හරි කාර්යක්ෂම සකසුරුවන් හරිද? කුසීතකමෙන් අයින් වෙච්ච ජීවිතයක්. ඉතින් අද ඉඳන් අදිස්ථාන කරගන්න ඕන සල්ලේක පරියාය පටන් ගන්න යන්නේ. මේ කුසීතකම මාව ආපස්සට ඇදලා බැඳලා තිබ්බා. හ්ම් මගේ දියුණුවට බාධා කරා. මගේ කාලේ නාස්ති කෙරෙව්වා. වැඩක් නැති දේවල් වල යෙදෙව්වා. නේද? කුසලයේ සම්පාදනය කරගන්න ඉඩ දුන්නේ නැහැ. අදටත් අනිත් අය අනිත් කුසීතකම කියන්නේ ඉක්මනට බෝ වෙන ලෙඩක්. හරි ළඟ ඉන්න අයගෙන් හරියට බෝ වෙනවා. හරිද? ආශ්‍රය කරන අයින්ද හරියට ඒ தත්තට අපිවත් ඇදලා වැටෙන්න යනවා මොකද රසවත් කතානේ අරන් ඉන්නේ. කෙලෙස් සහිත කෙලෙස් වලට හේතු වෙන කාලය කාදමන පැය ගණන් කාලය කාදමන කතා අරන් එනවා. වටෙන්ම ගහනවා ගෙනල්ලා. එතකොට ඉතින් ඔය ඔන්නේ පැත්තට ඇදිලා පෙරදෙන්න වෙනවා අපිට. අන් අය අන් අය කුසීතකමෙන් කටයුතු කරපුදාවරේ පරේ කුසීතා භවිස්සන්ති. අන් අය කුසීතකමෙන් කටයුතු කරද්දී අන් අය කුසීතකමෙන් කටයුතු කරනවා. නමුත් මයාමත් ආරද්ධ විරියා භවිස්සාමාති මම ආරද්ධ විරියෙන් කටයුතු කරන කෙනෙක් බවට පත් වෙන හැම වෙලේම අදහස තියෙන්න ඕනේ. මම ආරද්ධ විරියෙන් කටයුතු කරනවා. මම ආරද්ධ විරියෙන් කටයුතු කරනවා. ඇයි? මම ඔක්කොම දන්නවා. මොනවද මම දන්නේ? මේ හිතේ තියෙන මේ කෙලෙස් ධර්මයන් තියනකම් මේ හිතට රිදෙනවා. කෙලෙස් ධර්ම අයින් වුණාම හිත රිදෙන්නේ නැහැ. ආහාරයෙන් හින්දා හිත රිදෙනවා නම් අද රිදෙන්නේ කෙලෙස් සහිත හින්දා. ආදරය කරන අයින්දා හිත රිදෙනවා නම් අද රිදෙන්නේ කෙලෙස් සහිත හින්දා. හරිද? කෙලෙස් කියන්නේ හිත පාරන දෙයක්, හිත හූරන දෙයක්. ඇස් වලින් කඳුළු වගුරවන දෙයක්. පීඩාකාරී බව ඇති කරන දෙයක්. අන්න ඒක ඇතුලේ තියෙනකන් තීරෙනවා. රහතන් වහන්සේට අම්මාව දැක්කහම අම්මාව අඳුරගත්තට අම්මා හින්දා දුකක් ඇති වෙන්නේ නැහැ. ආහාර දැක්කට ප්‍රිය අප්‍රිය භාවයන් නැහැ රහතන් වහන්සේට. හරිද? ප්‍රිය අප්‍රිය භාවයන් තිබ්බොත් මොකද වෙන්නේ? ඇලෙනවා ඒවයි. ගැටෙනවා ඒවත් එක්ක. නේද? නමුත් අඳුරා ගන්නවා. සබ්බ සංකාර සමතෝ මේ ඇතිවන්නා වූ චිත්ත සංකාරයන් සකස් වෙන්නේ නැහැ රහත් උත්තමයන්න් වහන්සේට. ඒ රහත් උත්තමයන්න් වහන්සේට අකුසලයන් සකස් වෙන්නේ නැති හින්දා කුසලයන්ගේ සකස් වීමකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකින්ද සංස්කාරයන්ගෙන් අත මිදිච්ච මානසිකත්වයක් තමයි රහත් උත්තමයන්න් වහන්සේගේ ස්වභාවය. ඉතින් ඒකින්ද එතෙන්ට ළඟා වෙන්න අපි හැම වෙලේම උත්සාහයක් ගන්න ඕනේ. ආන් එහෙම දැඩි අදිස්ථානයක් ගන්න ඕනේ. ඒ අදිස්ථානය නැවත නැවත ගන්න ඕනේ. මම මේ කියපු දේවල් අහලා ඒ අදිස්ථානය ගන්න ඕනේ පින්වත්නි. මම ආරද්ධ විරියෙන් යුතුව කටයුතු කරනවා. මම ආරද්ධ විරියෙන් යුතුව කටයුතු කරනවා. අන්න ඒ තමයි කුසීතකම පරිනිර්වාණය දක්වාපත් කරන්න ආරම්භ කරන වැඩපිළිවෙල එතනයි. ඒ විදිහටයි මේ සූත්‍රයේ දේශනා වෙන්නේ. හරිද? අන්තිම පරයය පරිනිබ්බාන පරයය. ආය නැවත නොනගින්න தത്വෙටම කුසිතකම පත් කරන්න. ඒකේ ආරම්භය තමයි මොකක්ද? ආරම්භයේ කොට පටන් ගත් වෙලාවේ ඉඳන් ඉවර වෙන දක්වාමත් මේ පරයයත් ඕනේ. මොකද්ද? මම කුසිතකමින් අයින් වෙලා වාසය කරනවා. අයින් වෙලා අනිත් අය එසේ කරපු දෙයින් අන්න ඒක සල්ලේකයි. ඒක ප්‍රථම අධ්‍යානයේට, ද්විතිය අධ්‍යානයේට, තෘතිය අධ්‍යානයේට, චතුර්ථ අධ්‍යානයේට වඩා ප්‍රබල දෙයක්. ඔය කරන්න හදන දේ. ඒක මේ සූත්‍ර ධර්මයේ අපිට මොනවට පැහැදිලි වුණා? ඒක කොච්චර වටිනවද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේව සංඥා නාසඤ්ඤායතනය කියන්නේ සල්ලේකයක් නෙවෙයි කියලා මේ සූත්‍රයේදී. කෙලෙස් කැපීමක් නෙවෙයි. ඒක යටපත් වීමක් විතරයි. කෙලෙස් අයින් කරන වැඩපිළිවෙල මෙන්න මේ විදිහට වර්ධනය කරගන්න ඕනේ කියලා. කොයිතරම්නම් අපේ හිත ගැලවීමේ ගලවා ගැනීමේ හමුදාව නේද? කෙලෙස් වලින් ගලවා ගැනීමේ වැඩපිළිවෙල තමයි මේ ආරම්භ වෙන්නේ. ඉතින් අද පටන් සල්ලේක පරයය ආරම්භ කරන්න ඕනේ. ඔහොම ඉඳලා හරියන්නේ නැහැ. මොන දුකක්ද මේ? දන්න දවසේ ඉඳන් දුක් විඳිනවා. නේද? කවදාද ඉවර වෙන්නේ? දුක් ඇති වෙන එක කාරණාවක් ඉවර වෙනකොට ඊළඟ කාරණාව පටන් අරන්. ඒ කාරණාව ඉවර කරගන්නකොට ඊළඟ කාරණාව පටන් අරන්. නේද? දුක් ධාරාවක් දුක් දුක් දුක් ගඟක් එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ ගලනවා. ඇයි හැම එකක්ම මං කැමති විදිහට තියෙනවා නම් මේ ජීවිතේට එළඹිලා මං කැමති විදියට හැම දෙයක්ම තියෙනවා නම් මං සන්තෝෂයෙන් ඉන්නවා. නේද? මං කැමති විදියට තියෙනවද හැමදේම? හැමදේම වෙනස් වෙනවා හැමදේම වෙනස් වෙනවා. අපි ඒක පිළිගන්න කැමති උනේ නැහැ. හ්ම්. ඒකින්ද මේ පංචපාදානස්කන්ධයත් එක්ක අපි කටයුතු කරන්නේ නම් ඒ කටයුතු කිරීම ඒ ආකාරයට નિවරදිව කටයුතු කරන්න ඕනේ ඒකෙන් ගැලවෙන වැඩපිළිවෙල ආරම්භ කරගන්න ඕනේ හොඳයි ඊළඟ කාරණාව තමයි උපට්ඨිත සති සිහිය පිහිටුවා වාසය කිරීම. අද මේකට ප්‍රතිවිරුද්ධ කාරණාව තමයි අසිහියෙන් කටයුතු කිරීම. ඒකට කියනවා මුක්තස් සති කියලා. හරිද? මුලා වෙච්ච සිහියෙන් වාසය කරන ස්වභාවයක් අපේ තුළ තියෙනවා. ඒතර සිහිය කියන එක ගැන අපි කතා කරලා තියෙනවා. නමුත් ආයෙ මතක් කරනවා මොකක්ද මේ සිහිය? සමහර ඇත්තෝ කියනවා මාත් එක්ක ඇවිල්ලා කියන හාමුදුරනේ කඩේ යනකොට කඩේ යනවා කියලා සිහියෙන් යනවා. හරිද? නානකොට නානවා කියලා සිහියෙන් නානවා. හරිද? මේ විදිහට දැන් මගෙන් විස්තරයක් ඇහුවා. මේකද සිහිය කියන්නේ කියලා. මං කෝ ඉතින් නිකම්ම ඉන්නවට වැඩිය ඒ එළඹි සිහියෙන් ඒ වෙලාවේ වාසය කරනවා කියලා ඕක අර්ථ දක්වනවා නම් ඒකත් ඔහේ කමක් නැහැ. හැබැයි ඔතන ප්‍රශ්නයක් තියෙනවා නේද? සත්තු මරනකොට සත්තු මරනවා කියලා සිහියෙන් මරනවා. එහෙම වුණොත් එහෙම. හොරකම් කරනකොට හොරකම් කරනවා කියලා සිහියෙන් හොරකම් කරනවා. එහෙම කිව්වොත් මොකද කියන්නේ කියලා. ආ එහෙම බෑනේ. නේද? මේ තැන්වලදී අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සිහිය කියන එක මොකක්ද කියලා මතක තියාගන්න ඕනේ. නේපක්කේන සමන්නාගතෝ සති. ආන් එහෙමයි සිහිය අර්ථ දක්වලා තියෙන්නේ. නුවණ සහගිය සිහිය නුවණ පිළිබඳ වූ සිහිය මොකද්ද මේ නුවණ පිළිබඳ වූ සිහිය? අපි මේ දේශනා මාලාවේ දැන් මේ සල්ලේක සූත්‍රය වුණාට පස්සේ චත්තාලීසකාර විපස්සනාව පිළිබඳ දැන් අපි සූත්‍රම කතා කර කර හිටියන්ද භාවනා ගැන ටික දවසක් කතා කරේ නැති හින්දා 40 ආකාර විපස්සනාව පිළිබඳව සාකච්ඡා කරලා මගේ අදහසක් තියෙනවා සතිපට්ඨාන දේශනාව පිළිබඳ මුලින් ඉඳන් අගට යනකම් ආයතරයක් සාකච්ඡා කරන්න මහා සතිපට්ඨාන සූත්‍රය පිළිබඳව. ඉතින් එතකොට මේ අපිට මේ පිළිබඳ සිහිය පිළිබඳ බොහෝ දේවල් කතා කරන්න තියෙයි. පංච උපාදානස්කන්ධය ගැන කතා කරන්න තියෙයි. ඊට පෙර ආසුව අපි සක්කාය දිට්ඨිය, විෂයාකාර සක්කාය දිට්ඨිය ගැන සාකච්ඡා කරනවා. එතකොට අපිට පුළුවන් මේවා නිවැරදි ලක්ෂයකට යන්න නේද දැනගෙන යන්න ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා. විෂයාකාර සක්කාය දිට්ඨිය පිළිබඳව සතිපට්ඨාන දේශනාව පිළිබඳවත් 44 කාර විපස්සනා භාවනාව පිළිබඳවත් ඉදිරියේ සාකච්ඡා කරනවා. මේ සූත්‍රය වුණාට පස්සේ ඉතින් මේ මේ සූත්‍ර ධර්මය තුලින් දැන් අපි මේ වෙලාවේ අපි කතා කරන්නේ නේපක් කියන සමන්නාගතෝ සතිය. මොනවා ගැනද සිහිය තිබිය යුත්තේ පංච උපාදානස්කන්ධය ගැන සිහිය තිබිය යුත්තේ හරි පංච උපාදානස්කන්ධයේ මොන ලක්ෂණයන් පිළිබඳ සිහිය තිබිය යුත්තේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් පිළිබඳවයි සිහිය යුත්තේ කොහොමද ඒ සිහිය ආරම්භ කරගත යුත්තේ? මගේ හිත පංච උපාදානස්කන්ධය පිළිබඳව අවබෝධයෙන් පංච උපාදානස්කන්ධයේ ඇත తত্ত্বය දැක නුවණ උපදින විදිහට හිත සකස් කරගත යුතුයි. ඒ සඳහා හිතේ තියෙන වීරය ආදී ඒකාග්‍රතාවය ආදී ගුණාංගයන් ඕනෑ වෙනවා. ඒ සඳහා එන්නේ මේ මූලික ගුණාංගයන් වර්ධනය කරගන්නට මම සිල් ආරක්ෂා කළ යුතුයි, ගුණවන්තව ජීවත් විය යුතුයි, ඉන්ද්‍රිය සංවරය ඇති කරගත යුතුයි මේ ආකාරයෙන් ඒකුත් ආකාරයේ වැඩපිළිවෙලක් අපි කතා කරා සත්ත්වවිසුද්ධිය ආදී දේවල් කතා කරද්දී මේ පිළිබඳව ඌ ගොඩක් දේවල් කතා කරා ඉතින් කොහොම නමුත් කමක් නැහැ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියලා කියන පංච උපාදානස්කන්ධයේහි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තියෙන ලක්ෂණත්‍රය අපේ ඒකේ තියෙන ඇත්ත తත්වය අපේ සිතට නැගෙන ස්වභාවයයි සිහිය කියන්නේ. ඒකට ඒ පිළිබඳ නුවණ තියෙන්න ඕනේ. මම අහනවා මේ අත්තන්ගෙන් ම්ම් පළවෙනි කාරණාව. දැන් කඩේ යනවා කියලානේ කතාව ආවේ. මේක කරන්න පුළුවන් බලන්න කඩේ යන ගමන් මට අකුසල් උපදින්නේ නේද? ආන්වන නේද? මෙන්න කාමච්ඡන්දයක් හට ගන්නවා කියලා තමන්ගේ හිතේ කාමච්ඡන්දයක් කඩේ තිබ්බ බණිස් කෙඩියක් දැකලා හරිද? කාමච්ඡන්දයක් ඇති වුණා. හරිද? කාලෙකින් මේ බණිත් જાතිය කෑවෙම නෑ මොන වේදම හරි දාලා මේ බණිත් කෙදිය මේ ශෝකෙත් එකෙන් එළියට ගන්න ඕනේ නෑ. හරි මේ වමනාවකුත් නෑ. බඩගින්නකුත් නෑ. කාලත් ඉන්නේ. හැබැයි අන්න මේකෙන් පීඩාව ඇති වෙනකොට තමන්ගේ సంతානයේ මං පීඩාකාරී වුණා. මේ පිටි කොටක් දැකලා පීඩාකාරී වුණා. නේද? පීඩාකාරී වුණේ කුමකින්දද? මගේ හිතේ මේ ආහාරය පිළිබඳ කාමච්ඡන්දය උපදනා හිඳයි හරිද ආන්ගේ උපදවනා උපදනා කාමච්ඡන්දය ප්‍රහාණය කළ යුතුයි ප්‍රහාණය කළොත් මේ වගේ පීඩිත තත්යකටපත් වෙන්නේ නැත කියලා අන්න කඩේ යන ගමන් තමන්ගේ හිතේ උපදින්නා වූ ධම්ම සිතුවිලි පිළිබඳව සිහියෙන් කඩේ ගිහින් එන්න බැයිද යනවා. එහෙම කඩේ ගිහින් આવොත් මොකද වෙන්නේ? හරි. නැත්තම් අර බණිස් ගෙඩිය දැක්කට පස්සේ මෙහෙම හිතන්න පුළුවන්. හරි. මේ බණිස් ගෙඩිය මේ වගේ බණිස් ගෙඩියක් ඔයිට කලින් මගේ දිව උඩ වක් කරපු වෙලාවේ සැප වේදනාවක් ඇති වුණා. නේද? ආන්ගේ සැප වේදනාව නැවත මගේ හිත කියනවා හදලා දෙන්න කියලා. නේද? ඒ මොකක්ින්දද? වේදනාව පිළිබඳ තියෙනා වූ තණ්හාව, තණ්හාව නේද? වේදනාවයි තණ්හාව ඇති කලේ අන්න අර අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය සැප වේදනාව මගේ හිත කියනවා නැවත හදලා දෙන්න කියලා. ඒකයි අර ඒකයි අර හේතුව. හරි. ආන්ගේ සිහියෙන් වාසය කිරීම හරිද? ඊළඟට ඒත් එක්කම යාට ඇති වෙනවා එදා ඒ ඇති වෙලා නැති වෙලා ගියා වූ යම්කිසි සැප වේදනාවක් තියෙනවාද ඒක ඇති වෙලා නැති වෙලා ගියා. පාපේ අම්මේ ඔය වගේ බණ 100ක් මං කණ්ඩායම්. එහේ ඒ කාපු හැම බණිස් එක්කම ඇති වුණා වූ යම් කිසි සැප වේදනාවක් තියෙනවද? ඒ හැම සැප වේදනාවක්ම ඉතුරු නැතුවම නැති වෙලා ගියා. නේද? මේකත් තවත් එකක් විතරයි. ඒක ඇති වුණත් ඒක නැති වෙලා යනවා කියලා වේදනාව පිළිබඳ සිහියෙන් කඩේ ගිහින් එන්න පුළුවන් දෙයිද නේද ආන් එහෙම එහෙම අදහසක් ආපු ගමන් මොකද වෙන්නේ අර ආසාව නැති වෙලා යනවා හරි ඒ ආසාව නැති වෙන්න හේතු වෙනවා අන්න ඒ වගේ රූපය පිළිබඳ හෝ වේවා රූපයක් දැන කඩේ ගිහින් එනකොට රූපයක් දැක්කා දැක ආසාවක් ඇති වුණා හ්ම් එතකොට කෙස්ලොම් නියදත් සම්මස්නහරයට ඇටමිදුළු ආදී වශයෙන් තියෙන එකක් ගැන ඒ රූපයේ හැම විනිවිද හැම විනිවිද 1 මිලිමීටර් දශම ගාණක් ඇතුළට හිත යොදා ගන්න පුළුවන් වුණා නම් මසුයි තියෙන්නේ. නේද? ආන්සිය. කාය අනුපස්සනාව වඩන කෙනාට ශරීරයක් දකිනකොට මස් සංඥා වෙනවා. කටු සංඥා වෙනවා. ලේ සංඥා වෙනවා. අසුසි සංඥා වෙනවා. නොදිරූප ආහාර සංඥා වෙනවා. හ්ම්. බඩේ තියෙන වමන ටික මතක් වුණොත් නේද? ඔව් බඩේ තියෙන වමනේ ටික මතක් වුණොත් හොඳටම ඇති. මේ දැනුත් ඇති. නේද? ඉතින් තියනවද නැද්ද? අනිවාර්යෙන් තියනවා. ඒකත් එක්ක ඇයි එහෙම කියනකොට අපේ මූණු නරක් වෙන්නේ? ගැටෙනවා අපි ඒකත් එක්ක. ගැටෙන්නේ ඇයි? මේ තියෙන අපහසුතාවය. ඒක තමයි කෙලෙස්. අර වමනෙත් එක්ක ගැටෙන්න දෙයක් නැහැ. ඇයි මගේ බඩේ තියෙනවා? ඇලීම් ගැටීම් අයින් වෙන ස්වභාවයට සිහිය උපදවාගෙන එහෙනම් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානය වඩනකොට සිහියක් නුවණක් උපදිනවා. වෙනදා නොතිබ්බ නුවණක් උපදිනවා ජීවිතය ගැන, තමන් ගැන. සතර සතිපට්ඨාන කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. මගේ ජීවිතය. සතර සතිපට්ඨාන කියන්නේ මගේ ජීවිතය. හරිද? නිකන් ජීවිතේ නෙවෙයි ජීවිතේ අහුමුළු ඔක්කොම ටික. කොන් ටික. හරිද? අර අපි කියන්නේ හූරලා නේද රිංගලා ඇතුළ බැලුවා කියලා. ඔක්කොම හොයාගත්තා කියන්නේ. අපි හරි දස්සයි අනුන්ගේ ඔක්කොම හොයන්න. අනුන්ගේ ඔක්කොම හොයන එක පැත්තකින් තියලා මොකද කරන්න ඕන? තමන්ගේ ඔක්කොම හොයාගන්න ඕනේ. තමන්ගේ ඔක්කොම හොයන මිනිහා සතර සතිපට්ඨානෙ වඩන්නායි. හරිද? අපි අපි ගැන හොයන්නේ තමන් ගැන හෙව්වා කියන්නේ සතර සතිපට්ඨානය වඩන කෙනා. අන්න ඒ උපදින සිහිය පිහිටුවාගෙන වාසය කිරීමට කියනවා උපට්ඨිත සති කියලා. මාසෙකට එක දවසක් ගිහිල්ලා පොඩ්ඩක් ඔය පැත්තකටලා ඉඳගෙන සමිතියට ඉස්සෙල්ලා පොය දවසේ නේද? පොය දවසේ සමිතියට ඉස්සෙල්ලා මාසෙකට එක දවසක් ඔය චූට බණත් අහලා උදේටත් හොඳට දානෙත් සලඳලා බණත් අහලා නිදිත් කියලා ඔය පොඩක් ගිහලා සක්මනක් හරි භාවනාවක් හරි චුට්ටක් ගිහලා හිටියා. ඒ වෙලාවෙත් මොකද උනේ? දානේ අරන් ආපු අයත් කෑ ගැහුවා. හ්ම් එක එක ඒවාට හිතත් ගියා. ඊට පස්සේ දානේ ඉවර වුණා. ඊට පස්සේ සමිතිය පටන් ගත්තා. ඊට පස්සේ ඔය කායක කායික බුදි ආවා, ගෙදර ආවා. ඊළඟ මාසෙ වෙනකන් ආයේ නෑ මොකක්වත්. ඒ ඕම් උපට්ඨිත සතිවල හැටි. නේද? එහෙම බෑ. නේද? දවස ගානේ අපි පුහුණු වීම කරලා නිවන් දකින්න නම් මේක අනිත් පැත්තට හරවන්න ඕනේ. ඇයි මේ දුක් විඳෙන්නේ? තව කොච්චර කල් දුක් විඳින්නද? හ්ම් දුක නැති කරන ක්‍රමවේදය සිහිය පිටවාගෙන වාසය කිරීමයි. හ්ම් ඒකායනෝ අයම් වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය ආදි වශයෙන් දේශනා කර බුදුරජාන් වහන්සේ නේද සියලුම දුක් නැති කරන මාර්ගයේ විදිහට ඒකායන මාර්ගයේ විදිහට දේශනා කරේ සතිපට්ඨානය. ඉතින් එහෙනම් අර මුත්තත් සතිය කියන අකුසලයෙන් අදින් පස්සේ මම ඒ වගේ ඉන්නේ නැහැ. අන්න අය එහෙම හිටපු දෙයින්. නේද? සතිපට්ඨානය ගැන කතා කරද්දී බොහෝ දෙනා කතා කරනවා අයියෝ ඔවා වයසට ගියාම මල මල ගෙවල් වලනේ ඌව දාන්නේ. නේද? ගෙදරක සතිපට්ඨාන සූත්‍රය දානවා අඩුයි. කන්‍යමෙත් සූත්‍රය දානවා රතන සූත්‍රය දානවා ඒව දානවා. ඒ මොකද යක්කුන්ට එන්න බැරි වෙනවා. වටිනම සූත්‍රය මොකද්ද? මහා සතිපට්ඨාන සූත්‍රය. හදිසියක්වත් ගෙදර සතිපට්ඨාන සූත්‍රය දාලා තිබ්බොත් වටේ පිටේ කට්ටිය සැකෙන් බලනවා ගෙදරදී. මලාවද්ද කවුරු හරි. මැරුණාම දාන්න ඕන එකක් නෙවෙයි ජීවත් වෙලා ඉද්දි දාන්න ඕන එකක්. මැරුණාම දාන්න ඕනෙම නෑ. ඇයි? ගෙදර කට්ටියට මරණය ගැන හොඳටම තේරෙනවා එදා දවසේ විතර. හැබැයි මැරිලා අරන් ගියාට පස්සේ දාන්න ඕන. මොකද නැත්තම් ආයමත වෙනවා. නේද? ඒක ඕනෙම නැති වෙලාවෙ තමයි මේක දාගන්නේ. ඒකෙන්ද පින්වත්නි අපි සිහිය පිහිටවාගෙන වාසය කිරීම කියන එක ගැන දැඩි අදහස් ඇති කරගන්න ඕනේ. හරිද? මම මෙතෙන් පටන් මේ අසිහියෙන්ම මං ජීවත් වුණා. මගෙත් එක්ක ඉන්න අය අසිහියෙන් ජීවත් වෙනවා. දෙමින් ඉන්නවා. ඒ අය අසිහියෙන් ජීවත් වුණාට අපි නම් අසිහියෙන් ජීවත් වෙන්නේ නැහැ. මම නම් අසිහියෙන් ජීවත් වෙන්නේ නැහැ. මං සිහිය උපදවාගෙනම සිහිය උපදවාගෙනම වාසය කරනවා කියලා හැම වෙලෙම දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. මේක ඇති කරගන්න හේතු වෙන්නේ කොහොමද මේ කාරණා 44 දීම සිහිය උපදවාගෙන වාසය කිරීමේ තියෙන ආනිසංසත් සිහිය නැතුව වාසය කිරීමේ තියෙන ආදීනවත් මෙනෙහි කිරීමෙන් අපිට මේ தත්තරපත් වෙන්න තියෙන පුළුවන් හැකියාව වර්ධනය වෙනවා. තේරුණාද? හැම වෙලේම ආදීනව මෙනෙහි කරන්න ඕනේ. නිකන් ඉඳලා බෑ. බස් එක යන ගමනොත් ඒවා මෙනෙහි කරන්න ඕනේ. දැන් ඉතින් ඇති. මගේ හිත හරවන්න ඕන දැන්. කොයි පැත්තටද? දැන් හරවන්න ඕන. දැන් හැරිලා තිබ්බේ සම්පූර්ණයෙන්ම දුක් විඳින පැත්තට. කුරුමිනිය කියලා උපදින තත්යකට තමයි හිත හැරිලා තින්නේ. බල්ලෙක් බලලෙක් වේයෙක් මීයෙක් කිබ්බෙක් කුකුලෙක් නරියෙක් කියලා උපදින තත්යකට තමයි හිත හැරිලා තින්නේ. තේතේක් භූතේක් අසුරේක් වෙන තත්යකට තමයි නිරිසතෙක් වෙන විදිහට තමයි හිත හැරිලා තින්නේ. හ්ම්. මිනිසෙක් වුණා දුක් විඳින තත්යකටපත් වෙන තත්යකට. එහෙම නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙන කාලේ මං ඉපදුනේ මගේ පෙර වාසනාවකට මේ වාසනාව මේ පින ලැබਿੱච්ච මම මේකෙන් ප්‍රයෝජන ගත්තේ නැත්නම් පළක් වෙන්නේ නැහැ. මගේ හිත ගලවනවා දැන් ඉතින් ඇති. නේද? මගේ හිත උඩට ගන්නවා දැන් ඉතින් හොඳටම ඇති කියලා තමන් සූදානම් වෙන්න ඕනේ මම සිහියෙන්ම වාසය කරනවා කියලා දැඩි අදිස්ථානයක් ඇති කරගෙන කටයුතු කරන්න ඕන අදිස්ථානයෙන් මම ඒ විදිහටම ඉන්නවා ඒ විදිහටම ඉන්නවා කියලා ඊළඟ එක තමයි පින්නත්නි පඤ්ඤා සම්පන්නෝ ප්‍රතිවිරුද්ධ කුසලය තමයි දුප්පඤ්ඤා භවිස්සති අන් අය ප්‍රඥාව නැතුව වාසය කරනවා මම නම් එහෙම කරන්නේ නැහැ. මම නම් එහෙම කරන්නේ නැහැ. හරිද? අන් අය ප්‍රඥාව නැතුව වාසය කරනවා. අපි මෙහි ප්‍රඥාවන්තයෝ වෙමු. හ්ම්. අන් අය ප්‍රඥා අන් අය ප්‍රඥාව නැතුව වාසය කරපු දෙයින් පරේ දුප්පඤ්ඤෝ භවිස්සත් භවිස්සanti. පරේ දුප්පඤ්ඤෝ භවිස්සanti. මයා මෙත් පඤ්ඤා සම්පන්නෝ භවිස්සාමීති. හරිද? මම ප්‍රඥා සම්පත් සම්පන්නව. මොකද්ද මේ ප්‍රඥා සම්පන්නව කියලා කියන්නේ? හ්ම් බලන්න මම අහන මේ අයගෙන් අර අපි හැමදාම ගන්න උදාහරණයක් ගමු. ගින්දර ගැන තියෙන නුවණ කියන්නේ මොකද්ද අපිට? ආම් ප්‍රඥාව සම්පන්නයි අපි ගින්දර ගැන. මොකද්ද නුවණ? gedara avatin ලැබුගින්නක් එනවා දැක්කා. එහා පැත්තේ වත්ත ගිනි ගන්නවා දැක්ක මේ පැත්තට දැන් වැවුගින්න එනවා. ඒක දැක්ක ගමන් ගින්දර පිළිබඳ නුවණ තියෙනවා අපිට. අපේ හිතම අපිට එක පාරටම කියනවා ඕක හරි භයානකයි කියලා. කියනවද නැද්ද? අපේ හිතට දැනෙනවා ඒක. කියන්නෙත් නැහැ. දැනෙනවා. ඒ විතරක් නෙවෙයි මේක අන්නර රොඩු හින්දා අන්නර කොළ හින්දා අන්න අර හුළඟින්දාපත් වෙන එකක් කියලා කියනවා. නේද? ඊළඟට මේක නිවන්න පුළුවන් කියලා මට සංඥාවක් එනවද නැද්ද? නිවන්න පුළුවන් කියලා සංඥාවක් එනවා. ඒ විතරක් නෙවෙයි වැලි ගහනද වතුර ගහනද නේද රොඩු අයින් කරන්න කියලා නිවන ක්‍රමය ගැනත් මම එක මොහොතක ගින්දර ගැන කාරණා හතරම මගේ හිතට නැగిලා එනවද නැද්ද? නේද? ආ ආදරයක් හෝ කෑදරකමක් හෝ ගිජු බවක් හෝ මොකක් හරි එකක් ඇති වෙනවා. නැත්නම් අර කඩේ ගිහලා බනිස් ගෙඩිය දැක්කා දැන් අමාරු වුණා. නේද? ෂෝකේස් එකේ තිබුණ කෑම જાතියක් දැක්කා දැකලා දැන් අමාරුවක් ආවා. මේක ගින්දරක් වගේද නැද්ද? අන්න ඒක නැగిලා එනකොට හරි ආසාවක් නැగిලා එනකොට මොකද වෙන්නේ? ඒ මොහොතේම මේක මහා භයානකයි කියලා අදහස් එහෙම ඇවිල්ලා තියෙනවද දන්නේ දරුවකෙහි දැඩි ආදරයක් ඇති වෙනකොට වෙනත් දෙයක් කෙරෙහි මොනවා දෙයක් කෙරෙහි කෙලෙස් ධර්මයක් උපදිනකොට මේක මහා භයානකයි කියලා අර ගින්දර දකින්නකොට භයානක දෙයක් සිද්ධ වෙනවා වාගේ භයානකයි කියලා හැම අදහසක් ඇති වෙලා තියෙනවද දන්නේ. ඒ විතරක් නෙවෙයි මෙන්න මේකයි මේ වගේ එකක් ඇති වෙන්න හේතුව. මේ වේදනාව නැවත මෙහාට ගෙන්න ගන්න පුළුවන් කියලා දැනෙන වැරදි දෘෂ්ටියින්දයි මේක ඇති වෙන්නේ. තණ්හාවෙන්දයි මේක ඇති වෙන්නේ. කියලා හේතුව ඒ වෙලාවෙම දැනෙන ස්වභාවයක් තමන්ගේ පැත්තෙන් ආවත් දන්නේ හරිද? ඒ විතරක් නෙවෙයි මෙන්න මෙහෙමයි මේක නැති කරන්නේ. මේ මේ තණ්හාව නැති කරන්නේ, රස තෘෂ්ණාව නැති කරන්නේ මෙහෙමයි කියලා. අර රොඩු අයින් කරන්න අන්න අර අයින් කරන්න කියලා ක්‍රමවේදයක් ගැන අදහසක් එනවද දන්නේ නැහැ. මේ වෙනකොට තමන්ගේ හිතෙන් නේද? මේක අයින් කරන්න පුළුවන් කියලා අදහසක් එනවත් දන්නේ මේක මෙහෙම තියෙන්න ඕනේ මේක අයින් කරන්න පුළුවන් එකක්. ගින්දර නිවන්න පුළුවන් වගේ කියලා. අන්න බලන්න ගින්දර ගැන අපිට ප්‍රඥාව තියෙනවා. හැබැයි කෙලස් ගැන ප්‍රඥාව නැහැ. තේරුණාද? මට ඒ ප්‍රඥාව නැති හින්දා අදාළ කෙලස් ධර්ම හමුවේ මට ඒක අයින් කරන්න අදහස් පහළ වෙන්නේ නැහැ. මං අහනවා මේ උතුම් දිවයිනේ එවැනි උත්මයෝ නැද්ද? ඒ ආකාරයට සිතුවිලි පහළ වෙන උත්මයෝ නැද්ද? ඉන්නවා පින්නත්. ඒක ඉබේ වෙයිද? ඒක කවදා හරි ඉබේ වෙන සුදු හඳුන් ගස් ඉබේ එහෙම හැදෙනවද කොහේද? නේද? එහෙම ලේසියකට එහෙම ඉබේ හැදෙන්නේ නැහැ. වටින දේවල් ඉබේ වෙන්නේ නැහැ. වටින දේවල් කරගන්න ඕනේ. තමන්ගේ හිත ලෝකයේ තියෙන වටිනම පුද්ගලයෙක්ගේ හිතක් බවට පත් කරන්න. ඒකටයි බුදුරජාන් වහන්සේගේ ධර්මය. එතකොට අපි අන්න එනම් මම අදපටන් ප්‍රඥාවෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා කියලා අන්න අය දුප්පා දුප්ප්‍රඥාවෙන් හිටපු දෙන් දුප්පාඤ්ඤව හිටපු දෙන් ඒ අය දුප්පාඤ්ඤව වාසය කරනවා අපි නම් එමෙහි ඒක ප්‍රඥාවෙන්ම කටයුතු කරනවා කියලා කටයුතු කරන්න ඕන. අවසාන එක තමයි ගත්ත දෘෂ්ටිවල එල්බගෙන අනිත් අය වාසය කරාට මම ඒ දෘෂ්ටිවල එල්බගෙන වාසය කරන්නේ නැහැ කියලා. මම දෘෂ්ටියෙන් එල්බගෙන වාසය කරන්නේ නැහැ. දෘෂ්ටි වලින් අයින් වෙලා කටයුතු කරනවා කියලා හික්මන එක තමයි අවසාන එක. එතකොට අපි 44ක් දක්වා සල්ලේක පරයය සාකච්ඡා කරා. දැන් හෙට ඉඳන් තියෙන්නේ මේ ටික පිළිබඳ සාරාංශගතව සාකච්ඡා කරන්න ඕනේ ඉතිරි පරයය ධර්මයන්ුත් එක්ක. කොහොමද මේ උපදවා ගන්න හැම අකුසලයක් එක්කම උපදවා ගන්න අකුසලයට විතර විරුද්ධව උපදවා ගන්න කුසලයේ උපදවා ගන්නේ කොහොමද කියන එකත් ඔය කිව්වට මම මේවත් එක්කම ටික ටික සාකච්ඡා කරා. හරිද? අන්න ඒ කුසලයේ උපදවාගෙන මේක යට කරන එක තමයි කුසල උත්පාද පරියාය කියලා කියන්නේ. ඉතින් හෙට දවසේ ඒවා පිළිබඳව අපි සාකච්ඡා කරමු. අද දවසේ වෙනකොට අපි සල්ලේක සූත්‍රයේ 10 වෙනි දේශනාව වෙනකොට ඒ කාරණා 44ම සාකච්ඡා කරලා ඉවර කරගත්තා. අද දවසේ මේ ඇත්තන්ට මේ නිවසේ ඉඳලා මේ ධර්මයේ ශ්‍රවණය කරපු පින්වන්ත අයට මේ ධර්මයේ ශ්‍රවණය කරන්න හැකියාව ලැබුණේ මේ මැදිරියට ඇවිල්ලා තමන්ගේ ධනය හරියම්බ කරගත්ත ධනෙ පැහැදම් කරලා ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිදු කරන්න ඕනේ කියලා සූදානම් වෙච්ච මේ මැදිරියේ ඉන්න පින්වන්ත අයගේ කාරුණික අනුග්‍රහයෙන්ද තමයි නිවසේ ඉන්න ඇත්තන්ට මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබුණේ. ඉතින් ඒකින්ද අපි ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ හැමදෙනාමත් ධර්මයේ දේශනා කරපු මමත් අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු මේ සඳහා දායකත්වය ලබා දුන්න මේ පින්වන්ත අයට උතුම් අවබෝධය සඳහාම උතුම් නිර්වාණ අවබෝධය සඳහාම සියලු කෙලෙස් දුරු කර ගැනීම සඳහාම